එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. දෙවෙනි ප්‍රශ්නය අහලා තියෙනවා. චිත්තානුපස්සනාවේ අතීත වර්තමාන කුසල් අකුසල් ගැන නැවත නව නිට්ටියට මෙහෙම ලියලා නැවත නව නිට්ටියට ඉඩ නොතියන විදිහට මෙනෙහි කළ යුත්තේ කෙසේද? එතෙන් නැත්තිය කියලා කියන්නේ භව නැත්තිය කියන්නේ තෘෂ්ණාවනේ. ඉතින් තෘෂ්ණාව දුරු වෙන හැටියට මෙනෙහි කරනවා කියලා කියන්නේ අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක එකපාර්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ සඳහා ටිකෙන් ටික ටිකෙන් ටික දැනට තියෙන ක්ලේශයන් හඳුනාගෙන දුරු කරන්න ඒ කියන්නේ එකපාරටම කරටි අල්ලලා මේ අල්ලන්න හැදුවට එකපාරටම මුදු මුල ගලවන්න හැදුවට හරියන්නේ නැහැ. ඉස්සල්ලා යකඩයක් අරගෙන උදැල්ලක් අරගෙන ටික ටික පොළොව පාද පාද පුංචි පුංචි තියෙන මුල් කප කපා එහෙම ඇතුළට ගියාම තමයි මුදු මුල හම්බ වෙන්නේ. ඊට පස්සේ තමයි ඒක කපන්න පුළුවන්. ඒ නිසා දැන් භවනෙත්‍ය දුරු කරන්න නෙමෙයි මුලින්ම උත්සාහ කරන්න නැත්නම් මේ වෙලාවේ මතුවෙන නීවරණ ධර්ම මොනවද? ඒ නීවරණ ධර්ම කොහොමද හඳුනාගන්නේ? නීවරණ ධර්ම පිළිබඳ භාවනාව විතරක් කරන්න ඕන 25 ආකාරයෙන්. ධම්මානුපස්සනාවේ පළවෙනි කොටස නීවරණ කාණ්ඩේ. නීවරණ කාණ්ඩේ එක නීවරණයක් පස් ආකාරයකින් විදර්ශනා කරන්න ඕන. කොහොමද? කාමච්ඡන්දය ගත්තාම පළවෙනි නීවරණය හැටියට කාමච්ඡන්දේ තියෙනවා නම් තියෙන බව දැනගන්න ඕන. නැතිනම් නැති බව දැනගන්න ඕන. නැතුව තිබිලා අලුතෙන් හට ගන්නවා නම් දැන් හටගත්තා කියලා දැනගන්න ඕන. හටගත්තු ධර්මයේ හේතුප්‍රත්‍ය හඳුනාගෙන නිරුද්ධ කරනකොට දැන් ඒක නිරුද්ධ වුණා කියලා දැනගන්න. නිරුද්ධ වුණාට පස්සේ නැවතමතු නොවන ආකාරයට පවත්වා ගන්නට දක්ෂ වෙන්න ඕන. ඔය ක්‍රම පහට නීවරණ ධර්ම පහ පිළිබඳවම භාවනාව ප්‍රගුණ කරන්න ඕනේ. එහෙම කරනකොට තමයි ක්ලේශය මොකක්ද? ක්ලේශය හඳුනාගන්නේ අනන්‍ය ලක්ෂණ මොනවද? ඒවා ගොඩනැගෙන හේතුඵල සම්බන්ධතාවය මොකක්ද? ඒවා දුරු කරන්නේ කොහොමද? දුරු වුණාම දැනෙන්නේ කොහොමද? ඒ පිරිසුදු බව පවත්වා ගන්න කොහොමද? ඉතින් ඔය ටික හරියට ප්‍රගුණ කළොත් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? ඒක ඇති වෙන්නේ කොහොමද? ඒකේ හේතුප්‍රත්‍ය මොනවද? ඒක දුරු කරන්නේ කොහොමද? ඒක දුරු වුණාම දැනෙන්නේ කොහොමද? ඒ පිරිසුදු බව කොහොමද මනසේ රැඳෙන්නේ. මේවා අනුක්‍රමයෙන් ගියාම තමයි තණ්හාව කියන්නේ මොකක්ද? ඒ තණ්හාවේ කාම තණ්හා, භව තණ්හාදී සියුම්ව ගොඩනැගෙන්නේ කොහොමද? ඒ තණ්හාව අවිද්‍යාව මත පදනම් වෙලා තියෙන්නේ කොහොමද? අවිද්‍යාව ප්‍රහාණය වෙනකොට තණ්හා ප්‍රහාණය වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් එක පාරටම අපි මුදු මූලෙන් ගලවලා අදින්න උත්සාහ කළාට ඒක සාර්ථක වෙන්නේ නැහැ. සබ්භව නිට්ටිය කියලා කියන්නේ තණ්හාව. තණ්හාව දුරු කරන්න නම් අවිද්‍යාව නැසිය යුතුයි. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොයටහෙන බව. මොකද්ද යථා ස්වභාවය? අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. ඉතින් ඒ නිසා ත්‍රිලක්ෂණය පිළිබඳ විදර්ශනාවම තමයි ගැඹුරට ගැඹුරට කළ යුත්තේ භවනෙත්‍ය දුරු කරන්නට. ඉතින් ඒක එකපාරට එහෙම කරන්න බෑ. අනුක්‍රමයෙන් නීවරණ ධර්ම වල ඉඳලා පටන් අරගෙන ගැඹුරට යා යුතුයි.